දේශනාව. දේශකයන්න් වහන්සේ අතුරුගිරිය සම්මා සමාධි ජාත්‍යන්තර භවනා මධ්‍යස්ථානාධිපති කම්මඨානාචාර්ය පූජ්‍යපාද ඇඹිලිපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්තුන් කොළඹ විශාඛා විද්‍යාලයේ 86 කණ්ඩායමේ ආදී ශිෂ්‍යාවන් නුගේගොඩ ඇඹුල්දෙණිය තලපත් පිටියේ පාරේ සේනක ලීරගේ මහත්මයා එල්ලක්කල හග්ගල්ල මාලනී ගොඩකන්ද මහත්මිය හතරලියක්ද වැලිගොඩ පොළ ලිහිණි හිලවත්ත පදිංචි පීකේ රමණී මල්ලිකා මහත්මිය ඇතුළු පිරිස Thank you. ගෞරවනීය දේශකයන්න් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. අද ධර්මදේශනාවෙන් පහදා දෙන්නට. සලායතනයන්ගේ යහපත් හැසිරවීම දෙලොව ජයග්‍රහණයට කිසි උපකාරවන්නේදයි පහදා දෙන්නට. මජ්ක්‍ධිම නිකායේ සලායතන සූත්‍ර දේශනාව ඇසුරෙන් අද ධර්මානුශාසනාව. සදහරතුනි අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසර සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියමු.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 අපේ ජීවිතය ලස්සන කරගන්න අපේ ඉන්ද්‍රයන් පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න මහන්සි වෙමු කියන කාරණේ අපි මතක් කරනවා. ගහත පොත්තත් පොත්තට ගහත් උපකාරක වගේ මහා සංඝ රත්නයේ අනුශාසනය අපේ පින්තුන්ට උපදේශයෙන් කරුණාවෙන් ලබා දිය යුතුයි. ඒ වගේම බොහොම මහත් කරුණාවෙන් මේ අනුශාසනාව පිළිබඳව අහුම්කම් දේ කල්පනා කළ යුතුයි. ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය හිතන තරම් සරල ධර්මයක් නොවේ පින්නතුනේ. හැම වචනයකම මහා පුදුම ගම්බීර බවක් තියෙනවා. සියල්ල නැසෙන බව දේශනා කළයි කියලා ගොඩාක් උදවිය ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ ධර්මය හරිම පටු කරලා කල්පනා කරනවා. පන්සිල් රකින්න මිනිසුන් හදන්නයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරේ කියලා. බොහොම පටුව සලකනවා. යහපත් සමාජයක් හුදෙක් තැනීම අදහසින් තමයි මේ ඔක්කොම දේශනා කළේ කියලා පටු කරනවා. ඒවත් සිද්ධ වෙන්න ඕනෑ තමයි. නමුත් පින්නතුනේ ඊට වඩා තේරුම් ගත යුතු මහා විශාල අරුතක් මේ බුදු බණ පද තුල සැඟවී පවතිනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ සමයේ අනේ පිඩු මහසිතානන් විසින් ඉදි කරන ලබ්ධ සවැත් නුවර සමීපෙහි පිහිටි වූ ජේතවන නම් වූ ඒ ආරාමේ වැඩ සිටින සමයේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කරලා භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි මම මේ සලායතන පිළිබඳව ඔබට අනුකම්පාවෙන් දේශනා කරනවා එසේ භික්ෂූන් වහන්සේලා ඉවිත පින්නතුනේ එසේ ස්වාමීනි අපට අනුකම්පාවෙන් මේ සදායතන පිළිබඳව මේ ඉන්ද්‍රයන් පිළිබඳව තේරුම් කර දෙන්න හැටියට භාගවතුන් වහන්සේට ආයාචනා කළා. බුදුරජාණන් වහන්සේ විට මෙසේ දේශනා කළා. මහණෙනි චක්ඛායතනය. කත්තු පරිද්දෙන් නොදන්නේද? පින්නතුනේ මේ ඇස පිළිබඳව තත්තාකාරයෙන් නොදන්නේද කියලයි විමසන්නේ. ඔබ හරියට මේක දන්නේ නැද්ද කියලා. ඔබ හිතන්න ඔබෙන් බුදුරජාණන් වහන්සේ විමසනවා ඔබේ ඇස පිළිබඳව තත්තු පරිද්දෙන් ඒ කියන්නේ පින්නතුනේ මෙහි සැබෑ ක්‍රියාකාරීත්වය මෙහි සැබෑ ස්වභාවය පිළිබඳව ඔබ දන්නවාද කියලා විමසන්නේ බලාගෙන ගියාම ඒට උත්තරේ කුමක්ද ඉන්නේ? අපි අපේ ඇසින් රූප බැලුවට මස් ඇසේ ක්‍රියාවලියක් අපි වෛද්‍ය විද්‍යාත්මකව හරියට දන්නේ නැහැ. ඒක මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක් හරියට දන්නේ නැහැ. හැබැයි අපි ඇස ප්‍රයෝජනෙට ගන්නවා. අන්න එහෙම පිරිසකකින් තමයි පින්වතුනි බුදු පියාණන් වහන්සේ මේ විමසන්නේ ඔබ තත්තු පරිද්දෙන් මේ චක්කායතනය පිළිබඳව දන්නවද? ඒ වගේම රූපායතනය පිළිබඳව ඇසට ගෝචර වෙන රූපණී පින්නුතුනි තත්තු පරිද්දෙන් දන්නවද කියලා. චක්කු සම්පස්සේ පිළිබඳව තත්තු පරිද්දෙන් දන්නවද මහණෙනි කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ විමසනවා. දැන් බලන්න ඇස රූප චක්කු සම්පස්සේ පිළිබඳව ඊට පස්සේ පින්නතුනේ ඒ හේතු කොටගෙන සැප හෝ දුක් සැප නොව දුක් නොව මධ්‍යස්ත වේදනා හෝ විඳීම උපදීද එය තත්ත්ව පරිද්දෙන් දන්නේද කියලා බුදුරජාණන් වහන්සේ විමසනවා. මේ ඔබෙන් විමසන්නේ කියලා දැන් ඔබ හිතලා බලන්න පින්නතුනේ. මේ චක්ෂු ආයතනය පිළිබඳව රූපය පිළිබඳව ඒ වගේම චක්කු සම්පස්සේ ඒවා ස්පර්ශ වීම පිළිබඳව ගැටීම පිළිබඳව ඊළඟට පින්නතුරේ එයින් හටගන්නා වූ සැප දුක උපේක්ෂා වේදනාත්‍රය පිළිබඳව ආදී කොට ඇති කරුණ පිළිබඳව තත්තු පරිද්දින් ඔබ දන්නවාද කියලායි මුලින් විමසන්නේ එවිට අපේ උත්තරේ කුමක්ද පින්නතුනේ අපි හරියට මේ ඉන්ද්‍රයන් පාවිච්චි කළාට මේ ඉන්ද්‍රයන් වල ක්‍රියාකාරීත්වය හඳුනගෙන තිබුණේ නෑ කියලා උන්න උත්තරයක් එනවා. එහෙම උත්තරයක් ආවනම් අපි ටිකක් සැලකිල්ලෙන් අපේ ඉන්ද්‍රයන් පිළිබඳව ක්‍රියාකාරීත්වයේ පිළිබඳව අවබෝධය ළඟා කරගන්න ඕනේ. එවිට පින්නතුනේ මේ ඉන්ද්‍රයන් තුල උපදින සත්‍ය අසත්‍ය කුසලය අකුසලය විද්‍යාව අවිද්‍යාව ඔබට වෙන් කරගන්න අවකාශය ලැබෙනවා. ඊළඟට පින්නතුනේ මේ චක්කායතනේ ඇලෙනවා. රූපායතනේ ඇලෙනවා. චක්කු විඤ්ඤායතනේ ඇලෙනවා. චක්කු සම්පස්සෙහි ඇලෙන්නේ වේද? මෙහෙම ඇලෙන කෙනාටම නැවතත් පින්න තුනේ පහළ වෙනව මොනවද? ඒ ඇලීම් නිසා සම විටම ඒවා ගැටීම් නිසා හට ගන්නවා සැප හෝ දුක් හෝ සැප දුක්ඛ මිශ්‍ර වූ හෝ උපේක්ෂා වූ වේදනා පහළ වෙනවා. ඒවා පිළිබඳව තත්තාකාරයෙන් තත්තු පරිද්දෙන් දන්නවාද කියලා විමසනවා. ඒකට උත්තරය ලැබෙන්නේ අපි ඒ හැටිම ස්වාමීනි දන්නේ නැහැ. අපි ඒ ගැන විමසිල්ලකින් සිටියේ නැහැ. භාග්‍යවතුන් වහන්සේම දේශනා කරන සේක්වා. ඉන් පසුව පින්නතුනේ මේ ආකාරයෙන් බැඳෙන මේ සිත පංච උපාදානස්කන්ධයෝ වැඩිමිට පැමිණෙනවා පින්නතුනේ. පංච උපාදානස්කන්ධයන් වැඩිමිට හේතු වෙනවා. ඊට පස්සේ පින්නතුනේ භවයෙහි ඇලෙනවා සිතෙහි ඇලෙනවා නන්දි රාගයේ සමග පවත්නා වූ තෘෂ්ණාව ඒ තෘෂ්ණා වේගය පහළ වෙනවා පිටුතරේ තෘෂ්ණාවද වැටෙනවා ඔහුගේ කාය දාහය කය දැවෙන ස්වභාවය හට ගන්නවා මානසික දාහය හට ගන්නවා ඊළඟට පින්නතුනේ කායික මානසික සංతాපයෝ වැඩෙනවා මානසික ਸੰతాපයෝ කායික දැවිල්ල පිටුතුනේ හට ගන්නවා මේ අවිද්‍යාවෙන් මේ ඉන්ද්‍රයන් තුල මේ ක්‍රියාවලිය සිද්ධ වීමෙන් කියලා වික්ෂුන් වහන්සේලාට මතක් කළා. එසේ යනුවෙන් අනුමෝදන් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරීක්ෂාවෙන් බලලා මේ ආකාරයට මේ සලායතන පිළිබඳව සීය පිහිටවලා හොඳින් අවබෝධ කරගන්න. ඇයි අපි අවබෝධ කරගන්න ඕන? ඉන්ද්‍රිය සංවරයක් කරන්න, ඉන්ද්‍රිය দমনය කරන්න, ඉන්ද්‍රියන් පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. යම් කිසි කෙනෙක් පිනුතුනේ මේ ඉන්ද්‍රියන් පිළිබඳව මනාකොට දැනගන්නා කෙනෙක් නම් පිනුතුනේ එයා ඉන්ද්‍රියන් සංවරය වර්ධනය කරගන්නවා. ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීමෙන් පංච උපාදානස්කන්ධය පිළිබඳව ත්‍රිවේදනාව පිළිබඳව අනේකාකාර වේදනා පිළිබඳව හඳුනා ගන්නවා මානසික ස්වરૂපය හඳුනා ගන්නවා අන්නේ මානසික ස්වરૂපය හඳුනා ගන්න කෙනෙක් වෙනතුරු කවදාවත් චිත්තාවේගයන්ට බැසගන්නේ නැහැ. කලකිරීම, කනස්සල්ලවල්, සංවේග, ਸੰతాප මිනිසුන්ගේ ජීවිතවලට පැමිණෙන විට මේ විඥානයාගේ ස්වභාවය, චක්කායතනයේ ස්වභාවය, මේ රූපේ ස්වභාවය මනාකොට දැනගත්ත තැනත්තා දන්නවා මේ මනසේ මායාව තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ මනෝ සම්පස්සය නිසා සිද්ධ වෙන කාරණයක් මනස වැළඳ ගැනීම නිසා යම් යම් දේවල් සිද්ධ වෙන කාරණයක් කියලා ඒ හැම දෙෙම දිය බුබුලු වාගේ මිරිඟුවක් වාගේ හරයක් නැති කෙසෙල් කඳක් වාගේ පවතින මානසික ස්වરૂපයක් කියලා කල්පනා කරලා ඒවා පිළිබඳව කනස්සල්ලටපත් නොවි ඒ තනත්තාගේ ජීවිතය අඩබන කරගන්න නැතුව කලබල කරගන්නේ නැතුව සැලකිල්ලෙන් කාලය සමග ධර්මය සමග නුවණ සමග සිහියෙන් යුක්තව සමාධියකින් යුක්තව ප්‍රඥා සම්පයුක්තව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. මේ සිත පිළිබඳව අවබෝධ කරන්නේ නැති කෙනා පින්නතුනි චිත්ත ආවේග පිළිබඳව හඳුනන්නේ නැහැ. චිත්ත ආවේග මම මගේ ආත්මය මෙහි මම තමයි වාසය කරන්නේ කියලා මනෝමූලික කරගත්ත සංකල්ප ගොඩනගා ගන්නවා. ඒ මනෝමූලික කරගත්ත සංකල්ප ගොඩනගාගත්ත තැනත්තාට පින්තුනේ ආගම් ඕන, ಜಾති ඕන, වර්ග ඕන වශයෙන් මේ අත්තු බෙදා ගන්නවා. දැන් අපිට ಜಾති ભેද හොඳ නෑ කියලා අපේ ಜಾතිය නැති කරලා වෙනත් ಜಾතියක් වර්ධනය කරන එක නම් නරක වැඩක්. ඒ නිසා බුදුදහමේ අනුශාසනය බෞද්ධයන්ට විතරක් නෙමෙයි සියලුම ආගමිකයන්ට. මක්නිසාද පින්නතුනේ මේ කායික මානසික විද්‍යාව, මනෝවිද්‍යාව. මේ විද්‍යාව හැම කෙනෙක්ම පිළිපදින්න ඕන, තේරුම් කරගන්න ඕන දෙයක්. මෙතන සත්වේ පුජ්‍යලේ ආත්මයක් කියලා ගන්න දෙයක් නැති බව සියලු දෙනාම තේරුම් කරගන්න ඕන. මේ ඉන්ද්‍රයන් තුල පින්නතුනේ මේ චක්කායතනේ මම මගේ ආත්මය, සෝත ආයතනේ, ඝාන ආයතනේ, චිව ආයතනේ, මේ කාය ආයතනේ, මනෝ ආයතනේ ආදී සියල්ල ඒක රාශී වෙලා ඒවායේ විඥානයන් තුල ඇලිලා පවතින තනත්තාට සත් සත්වයේ පුජ්‍යලේ ආත්මයක් කියන ස්වરૂපයක් දැනෙන්න පටන් ගන්නවා. කවුරුවත් නැහැ පිළිතුනේ. දැන් අපි මොහොතක් මෙසේ සිතා බලමු. මේ මොහොතේ ජීවත් වෙන්නෙත් සියලු දෙනාම හුස්ම වලින්. මේ මොහොතේ ජීවත් වෙන්නේ පින්තුනේ අද දවස පුරාවට ලබාගත් ජල ලීටර් ගණනාවක් නිසා. මේ මොහොතේ ජීවත් වෙන්නේ හිරුගේ උණුසුම නිසා. මේ මොහොතේ අපි ජීවත් වෙන්නේ පිනතුනි මහ පොළොවේ සාරය නිසා. එහෙත් මොහොතක් සිතා බලන්න ඔබ මනසින් ඇති කරගෙන තියෙන ප්‍රශ්න මොනවද කියලා මම මෙහිමයි අරය මෙහිමයි මම මෙහිමයි කළේ අරය හරමයි කළේ කියන ආදී වශයෙන් දුක් විඳිනවා සතුටු වෙනවා උපේක්ෂා සහගතව වින්දනාත්මක ගුණයකින් ජීවිතය ගත කරනවා. ඔය සපයි සපයි කියලා ලස්සනයි ලස්සනයි කියලා ජීවත් වෙන ජීවිත තුල ශනිකව අපිට දකින්න ලැබෙන වේදනා පීඩන දැක්කහම අපිට තේරෙනවා පින්නතුනේ ඒගොල්ලෝ මුලාවකයි සතුටු වෙලා තියෙන්නේ. ඒ නිසා ඉන්ද්‍රයන් හඳුනාගත යුතු ඉන්ද්‍රියන් භාවිතා කරන්නට පෙර රටයක් පදවන්න ලයිසන්ස් ගන්න ඕන. ඒකට දැඩි නීති පනවල තියෙනවා. එහෙත් පින්තුනි මා තවමත් දැනගෙන නැහැ පින්තුනි දැකලා නැහැ. මිනිසුන්ට ජීවිතයක් පදවන්න ලයිසන්ස් තිබිය යුතුයි කියලා. අපි විශ්වාස කරනවා මෙන්න මේ ධර්මය තුලින් තමයි පින්නතුනේ ජීවිතේ පදවන ලයිසන්ස් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ධර්මය තුලින් ඒ නිසා පින්නතුනේ ධර්මයේ යෙදෙන්න අද තාක්ෂණය දියුණු නිසා ධර්මයේ යෙදෙන්න මේසි අවශ්‍ය කරන ස්වාමීන් වහන්සේගේ නම සඳහන් කිරීමේ බොහෝ දේශනා ශ්‍රවණය කරන්නට පුළුවන් අන්තර්ජාලික පහසුකම් තියෙන පින්නතුන්ට හැකියාව තියෙනවා. එවන් වූ යුගයක අපිට ධර්මය සමීප කරගන්න පුළුවන් වාසනාව ලැබිලා තියෙනවා. ඒ නිසා අපේ ජීවිතේ පදවන ලයිසන්ස් වයසට ගිහිල්ලා නෙමෙයි අපි ගන්නෙ ජීවිතේ කුඩා කාලයේ හෝ මැදි වියේ තරුණ වියේ කාලයේදී විය යුතුයි පින්නතුනේ. මේ ආකාරයෙන් ඉන්ද්‍රියන් පිළිබඳව අවබෝධය දියුණු කරගන්නා කෙනාට පින්නතුනේ එයාට තෘෂ්ණාව දුරු කරන්න අවකාශය ලැබෙනවා තෘෂ්ණාව වැඩෙන එක නතර කරන්න යාට අවකාශය ලැබෙනවා. දාහය නිවන්න පුළුවන්කම ලැබෙනවා. මානසික කායික දාහය නිවන්න පුළුවන්කම ලැබෙනවා. ඇයි පින්නතුනේ? ඉන්ද්‍රයන් පිළිබඳව අවබෝධයයි. කුමක් වශයෙන්ද මේ ඉන්ද්‍රයන්ට පහළ වෙන මානසිකාරයන් එයා දකින්නේ? හීන හැටියට, දිය බුබුලු හැටියට, මිරිඟුවක් හැටියට වටිනාකමක් නැති කෙසෙල් කඳක් වාගේ නිෂ්පල දෙයක් හැටියට දකින්නෝ එයා තුළ පහළ වෙන තරහව, කේන්තිය, ලෝභකම, iriසියාව වැනි දේවල් එයා දකින්නවා නිෂ්පල සිතිවිලි ධාමයක්, අකුසල සිත් ධාමයක්. මටද ලෝකයාට දෙහපතක් මේ වයින් වෙන්නේ නැහැ කියලා. අන්න ඒ කෙනාගේ හිත සංසිඳනවා පින්නතුනේ. මහණෙනි චක්කායතනීය තත්ත්ව පරිද්දෙන් දන්නේ දක්නේද රූපයන් සත්තු පරිද්දෙන් දන්නේ දක්නේද චක්කු විඥානය තත්තු පරිද්දෙන් දන්නේ දක්නේද චක්කු සම්පස්සය තත්තු පරිද්දෙන් දන්නේ දක්නේද යම් මේ චක්කු සම්පස්සයක් හේතු ගණගෙන සැප වූ හෝ දුක් වූ හෝ සැප නොවූ දුක් නොවූ ඒ උපේක්ෂා වූ විවීමක් උපදීද ඒ තත්ත්ව පරිද්දෙන් දන්නේද චක්ඛා යතනෙහි නොඇලේද රූපායතනෙහි නොඇලේද චක්ෂු විඥානෙහි නොඇලේද චක්කු සම්පස්සෙහි නොඇලේද යම් මේ චක්කු සම්පස්ස හේතු කොටගෙන සැප වූ හෝ දුක් වූ හෝ දුක් නො සැප නො නොඇලේද එහි නොඇලුනා වූ නොයදුනා වූ මුලා නො වූ ආදීන වශයෙන් දක්නා ස්වභාවය ඇති වාසය කරන්නාගේ පංච උපාදානස්කන්ධයෝ මත්‍යහි වැඩිම නොයන්නාහුය ඔහුගේ දෙවෙනි භවය ඇති කරන්නා වූ නන්දි රාගයෙන් යුක්ත ඒ ඒ තන්හි ඇලෙන්නා වූ තෘෂ්ණාවක් වේද ඔහුගේ ඒ තෘෂ්ණාවද ප්‍රහීන වෙයි. ඔහුගේ කායික දාහයෝ ප්‍රහීන වෙයි. මානසික දාහයෝ ප්‍රහීන වෙයි. කායික සංతాපයෝ ප්‍රහීන වෙයි. මානසික සංతాපයෝ ප්‍රහීන වෙයි. කායික දැවිලි ප්‍රහීන වෙත්. මානසික දැවිලි ප්‍රහීන වෙත්. හේතේ මේ කායික සැපයද මානසික සැපයද විනී. අපේ ජීවිත ගිනි ගන්න විදිය අපේ ජීවිත අවුල් වෙන විදිය බුදු පියාණන් වහන්සේ දැකලා මේ ඇසේ නොඇලෙන්න රූපේ නොඇලෙන්න ඒ වගේම ඒ චක්කු සම්පස්සෙහි වේදනාවේ නොඇලෙන්න මම මගේ ආත්මය කොට නොගන්න මේ මනස ජීවයක් කොට නොගන්න සදාතනික කොට නොගන්න බොහොම පරිස්සමෙන් ආශ්‍රය කරන්ට ඕන දෙයක් හැටියටම සලකලා අනවබෝධීත ළමේ ඒ මේ අත දුවපයින්නකොට සෙනෙහි බර අම්මා කෙනෙක් ඒ ළමයා දෙස සැලකිල්ලෙන් බලාගෙන ඉන්නවා වගේ හිත දෙස සැලකිල්ලෙන් බලාගෙන සිටිය යුතුයි. මනස දෙස සැලකිල්ලෙන් බලාගෙන සිටිය යුතුයි. මනස කියන හැම දෙයක්ම හරි නෙමෙයි. මනස කරන හැම දෙයක්ම හරි නෙමෙයි. හරි දේ මොකක්ද නරක දේ මොකක්ද ධර්මානුකූලව අවබෝධ කරගන්න ආත්ම සංවේදයෙන් අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕන. පින්නතුනි ඒ ආකාරයට සිත දියුණු කරගන්න කෙනාට තමයි පින්නතුනි කායික සැපයක් ලැබෙන්නේ මානසික සැපයක් ලැබෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන් අවබෝධ කරගත්තට පස්සේ මේ ඉන්ද්‍රියන් තුලින් පහළ වෙන වේදනාවන් අල්ලගෙන දුක් විඳින්න නැති වෙනකොට පින්නතුනි කලකිරීම හටගන්නේ නෑනේ. ලෝකයේ කෙරෙහි කනස්සල්ල කලකිරීම හටගන්නේ අපිට ওই ආරංචි වෙන විදියට සිය දිවි හානි කර ගැනීම ආදිය තමන්ට අනුන්ට විපත් සැලසීම ආදිය සිද්ධ වෙන්නේ නෑ මේ මනෝභාවයන් නේද මේවා කියලා යා ඒවා තුල ඇල්මක් නෑ පින්නතුනේ ඊළඟට පින්නතුනේ එයාගේ සිතේ පහළ වෙන්නේ කුසල් සිත. දියුණු වෙන්නේ පින්නතුනේ කුසල් සිත. එයාගේ දියුණු වෙන්නේ පින්නතුනේ සම්මා දිට්ඨිය. සම්මා සංකප්පේ ආදී කොට ඇති ආර්ය අෂ්ටාංග මාර්ගයේ පින්නතුනේ මේ ආකාරයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වර්ධනය වෙනවා පින්නතුනේ මේ ආකාරයටම තමන්ගේ ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය අවබෝධය මනාකොට දියුණු කරගන්න තැනත්තාට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිමටත් ඒ වගේම සම්පූර්ණ බවටත්පත් වෙන්නේ මේ ආකාරයටයි. ඒ වගේම සතර සත්‍තිපට්ඨානය මෙතනින් වැඩෙන්න පටන් ගන්නවා. සතර සම්‍යක් ප්‍රධානය වැඩෙන්න පටන් ගන්නවා. සතර irdipaද වැටෙන්න පටන් ගන්නවා. පංච ඉන්ද්‍රිය ධර්මයෝ වැඩෙන්න පටන් ගන්නවා. පංච බලයෝ වැඩෙන්න පටන් ගන්නවා. සප්ත බොජ්ජංග ධර්මයෝ මනාකොට වැඩෙනවා පිණුතුනේ. සමස්ත විදර්ශනාව අපේ ජීවිතය තුල වැඩෙන්න පටන් ගන්නවා. කුමක්ද? මේ ඉන්ද්‍රයන් මනාකොට හඳුනා ගැනීමෙන් ඉන්ද්‍රයන් තුල නොඇලීමයි. ගොඩාක් වෙනකොට ධර්මයේ තුල වැරදිච්ච කාරණයක් තමයි මේ ඉන්ද්‍රයන් වල ක්‍රියාකාරීත්වය මනාකොට හඳුනාගෙන එය නිරෝධයට එය සංවරයට කරනව වෙනුවට බාහිර රූපය මුල් කරගෙන ඒකේ කෑලි කඩන්න යෑම. අන්න ඒක නිසා පින්තුනේ අර කලකිරෙන්න මතක් කරේ පංච උපාදානස්කන්ධය ගැන. ඊළඟට ඒක බාහිර කලකිරීමක් බවට පත් කරගෙන ජීවිතේ එපා වෙන මට්ටමට කලකිරෙන ස්වභාවයක් ඇති කරගන්න උත්සාහ කළා. ඒ නිසාවෙන් පින්නතුනේ බොහෝ දෙනෙකුට ධර්මය වැරදුනා. ඒ නිසා අපි උත්සාහ කළ යුතුයි ඒ කලකිරීම අතර ඒ කලකිරෙන මනස පිළිබඳව කලකිරෙන්නේ. ඒ කලකිරීම අතර කලකිරෙන මනස පිළිබඳව කලකිරෙන්න අපි පුරුදු වෙ යුතුයි. එහෙම නැතුව කලකිරෙන මනස දිනු කරගන්නට නෙමෙයි. කලකිරෙන මනස ගැනයි කලකිරෙන්න ඕන. ඉතින් මේ ආකාරයෙන් කල්පනා කරන කෙනාට පින්නතුනේ ඒ තත්ත්ව පරිද්දෙන් දකින්නා වූ දක්නා වූ සංකල්පනා කරන්නා වූ තනත්තාට විශේෂ ඥානයෙන් පිරිසිඳ දක්නා නුවණ පහළ වෙනවා විශිෂ්ට ඥානයෙන් දක්නා නුවණ පහළ වෙනවා ඒ ධර්මානුකූලව විශිෂ්ටව ජීවිතය පිළිබඳව ලෝකය පිළිබඳව ඒ තනත්තා අවබෝධයක් ඇති කරගන්නවා ප්‍රත්‍යක්ෂ කොට යුතු ධර්මයක් දන්නවා අපිට කිනුතුනේ කවදාවත් චේතනාවෙන් තව චේතනාවක් මුල් කරගෙන නිදහස් වෙන්න බෑ දැන් ලෝකේ වෙලා තියෙන භාවනාවල් ක්‍රම තියෙනවා එක චේතනාවක් යටපත් කරන්න තව චේතනාවක් හදනවා උදාහරණයක් වශයෙන් ඇලීම දුරු කරන්න ගැටීමක් පිළිකුලක් හදනවා ඒ පිළිකුල ඇතුලේ තියෙන මනෝභාවයන් පංච උපාදානස්කන්ධය ඒකට ගැලවෙන්නේ නැහැ පිළිතුනේ එනිසා අපි නොකල යුතුයි චිත්තාවේග දුරු කරන්න චිත්තාවේග චේතනාව දුරු කරන්න චේතනා නොදය යොදවන්නේ නැතිව වාසය කරන්නට කල්පනා කරන්න ඕන. අන්න එහෙම ධර්මයේ පිළිබඳව අවබෝධය දිනු කරගන්න කෙනාටයි මේ පංච උපාදානස්කන්ධය දුරු කිරීමේ හැකියාව ලැබෙන්නේ. රූපස්කන්ධය වේදනා ඛණ්ඩය සංඥා ඛණ්ඩය සංකාර විඥාන උපාදානස්කන්ධය ආදී කොට ඇති මේ පංච උපාදානස්කන්ධය විශේෂ ඥානයෙන් පිරිසිඳ පැහැදිලිව දැකලා අවබෝධ කොට ප්‍රහීන කරන්න පුළුවන් ඒ පංච ඉන්ද්‍රයන් වල පංච උපාදාන ස්කන්ධය පිළිබඳව රහතුන්ගේ ආර්ය ශ්‍රාවකයන්ගේ විශේෂය එය නොවීම. ඒ නොවීමේ සිතේ මායාව හඳුනා ගැනීම නිසා. එහෙම නැතුව රූපය ජරා ජීර්ණ වෙන නිසා නෙමෙයි. සිතේ මායාව හඳුනා ගැනීම නිසා එහෙම නැතුව ඉතින් රූපයට සාප කර කර රූපයේ තියෙන අසුභවාදීත්වය ගොඩ නගනගා ඉන්න නම් එපා පිමුතුනේ අසුභවාදී චින්තනයක් ගොඩනගාගෙන විඥානයේ පුරෝගන මිය වියොත් එහෙම පණුවන් බවට පත්වේවි, නිර්සතුන් බවට පත්වේවි මක්නිසාදයක් වැරදි චිත්ත රූප ධාරාවක් Tamange සිතෙහි ගොඩනැගීම නිසා. පංචස්කන්ධය පිළිබඳව අවබෝධය තුළින් පංච උපාදානස්කන්ධය දුරු කිරීමයි කළ යුත්තේ. එහෙම නැතුව පංචස්කන්ධය අපිට බැහැර කරන්න බෑ. අපිට පුළුවන්කම තියෙන පින්තුනේ පංච උපාදානස්කන්ධය දුරු කරන්නට පමණයි. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරන ධර්ම මාර්ගයේ යෙදෙන විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරන්නා වූ ඒ තනත්තාට අරහත් මාර්ගඥාන විද්‍යාවද මගද පෑදෙනවා පින්තුනේ. මේ සදායතන පිළිබඳව අවබෝධයමයි. ඉන්ද්‍රයන් පිළිබඳව තත්තු ආකාරයෙන් අවබෝධයමයි පින්තුනේ. කොවිසින් ඒ ඒ තන ඇලෙන්න ඇලෙනා වූ ගතියක් ගැටෙනා වූ ගතියක් නැති බවයි නොඇලීම කියලා කියන්නේ. අපේ ගොඩාක් දෙනෙක් නොඇලෙනා වූ ගතිය කියලා අරගෙන තියෙන ගැටීම. දැන් අපි මේ සමාජයේ බහුතරයක් දක්ිනවා ගැටෙන ගතිය හරි වැඩි, ඇලෙන ගතිය හරි අඩුයි. ඒ නිසා බුදුදහමේ නොඇලීම කියන එක පෙන්වා දුන්නේ නොගැටීමත් ඒකට අදාළයි පෙන්වතුනේ. ඇලීම ගැටීම කියන දෙකටම ඇලීම ඒකයි ඇසට නොඇලීම කියන එකෙන් අදහස් වෙන්නේ රූපෙට නොඇලීම කියන එකෙන් අදහස් වෙන්නේ ඒක. ඇලීම ගැටීම කියන මේ දෙකට නොඇලීම. ඒ සම්පස්සයට නොඇලීම කියන්නේ ඒකමයි. එහෙම නැතුව පින්තුනේ ගැටීමට ඇලෙන්න කවදාවත් මතක් කරන්නේ නෑ පිණුතුනේ භෞතිකවාදී චින්තනයන් ධාරාවන් වලට පත්ව බුදුදහම පිළිබඳව සංකල්පනානුකූලව කටයුතු කරන පිණුතුන්ගේ සංකල්ප සත්‍යයක් නොවන වගේ ඔබම එය අවබෝධ කටයුතු ධර්මයක් මොනතරම් සත්‍යයක් වුවද ප්‍රත්‍යක්ෂ වනතුරු සංකල්පයක්ව පවතින තාක්කල් එහි සත්‍යයක් නැත ඒකයි සත්‍යය අද ලෝකෙට වෙලා තියෙන මේකයි ආගමික ශාස්ත්‍රවරයෝ ශ්‍රේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි කියලා කවුරුත් කෑ ගහනවා මිනිස්සු හරිම දුප්පත්. තමන්ගේ ආගම හරිම ශ්‍රේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි කියලා කෑ ගහනවා මිනිස්සු හරිම දුප්පත්. ඒ දිනුතුනේ ආගම් ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන් අපිට වැඩක් නැහැ. තමා ශ්‍රේෂ්ඨද නැද්ද? ආගමික ශාස්ත්‍රවරයා සතුටෙන් ජීවත් වෙනවා වෙන්න පුළුවන්. සතුටින් ජීවත් වුණා වෙන්න පුළුවන් ජයග්‍රහී චරිතයක් වෙන්න පුළුවන් අපි විමසන්නේ ඔබ සාර්ථකද ඔබ බොහොම සන්තුෂ්ටියෙන් ජීවත් වෙන අවබෝධයෙන් ජීවත් වෙන පුජ්‍යලේද්ද ඉතින් මේ අතහැරීම කියන එක බුදුදහම මතක් කළා කියලා බොහෝ දෙනෙක් මේ අතේ තියෙන දේවල් අතහැරලා තව කෙනෙකුට දීලා දීලා ඔන්න දීපු මතකය ගැන කියව කියව ඉන්නවා. මම අච්චර දුන්නා, මෙච්චර දුන්නා, අරයට කරා, මෙයාට කරා, මෙයාට කරා කියලා කියනවා. ඒ කියන්නේ පිළිතුරු පුණ්‍යාවි සංකාරා. එයා හොඳ කියන මට්ටමින් යම් යම් දේවල් දීලත් කල්පනා කර කර ඉන්නවා. නරක දේවල් කියන වශයෙන් උත් දීලා යම් යම් දේවල් කල්පනා කර කර ඉන්නවා. නමුත් අපි ඇත්තෙන්ම හොඳ දේවල් දෙන්නට ඕන, කටයුතු කරන්නට ඕන. නමුත් අපි පුණ්‍යාදි සංකාරයවත් අපුණ්‍යාදි සංකාරයවත් ඇලෙන්න උවමනාවක් නැහැ. පුණ්‍ය පාප පහිනස්ස පින්පව් දෙකම රසන ධර්මය දකින්න ඕන. දැන් මේක තේරුම් කරගත්තොත් එහෙම ලෝභ මිනිස්සෙක් අනිවාර්යෙන් අන්න හාමුදුරුවෝ වැඩි දෙන්න එපයි කියලා තේරුණා නේද? අපි මොකක්වත් නොදී ඉඳමු කියන තැනට එනවා. ඒක තණ්හාවට බර කෙනෙකුට එක්මනින් හිතෙන්න පුළුවන් මේක ලාභදායි බණපදයක් කියලා. මේකේ තියෙන ඊට වඩා ගැඹුරක් පින්නතුනේ නලල රැලි ගහගෙන ඇස් දෙක කරකවාගෙන කල්පනා කළා තේරුම් ගන්නට තියෙන ගැඹුරක් තියෙන පින්නතුනේ. ඒ තරම් ගම්බීර වූ ධර්මයක් තමයි තථාගත ආරණ වහන්සේගේ ධර්මය. මේ ඉන්ද්‍රයන් පිළිබඳව ඉන්ද්‍රිය වේදනාවන් පිළිබඳව ඒ වගේම පින්නතුනි පංච උපාදානස්කන්ධය පිළිබඳව තත්ත්ව පරිද්දෙන් දකින්නාහට මහා විශාල පින්නතුනි භාග්‍යයක් ලැබෙනවා. යාම තමයි පින්නතුනි ඒකාන්ත වශයෙන් සම්මා දිට්ඨිය වඩන්නේ. යාම තමයි සම්මා සංකප්පය සම්මා වාචාව වඩන්නේ. ඒ වැඩිම හටගන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගෙන්ම සම්මර්ෂණය සිදුවීම තුලින් පමණයි. කියා දුන්නට කවදාවත් ඒක වැඩක් නැහැ. තමන්ගේ මනස තමන් සකසාගත්ත තැනින් තමයි තමන්ට පෙනෙන්නේ පින්නතුනේ. තමන් ඉන්න පරිසරයේ තමයි තමන්ට පේන්නේ. දැන් බලන්න හදාගත්ත සංස්කෘතික ලෝක තියෙනවා හදාගත්ත ආගමික ලෝක තියෙනවා මිනිස්සුන්ට මිනිස්සුන්ට වෙන වෙනම. ඔවුන්ට තියෙන්නේ ඔවුන් හදාගත්ත ලෝකය. තථාගත ආනන්ද වහන්සේ මතු කර පෙන්වා දෙනවා තත්තාකාරය ලෝකයේ ඇත්ත తত্ত্বය. ඇත්ත తত্ত্বය හරි ස්වභාවිකයි මිනිස්සු නම් හරි අස්වාභාවිකයි. ආගම් ಜಾති වර්ග කුල ගෝත්‍ර හරි අස්වාභාවිකයිනේ පින්නතුනේ මේ ලෝකේ හරි ස්වභාවිකයි මිනිසා ස්වාභාවිකයි ඒකයි தත්ත්වය මිනිසා ස්වභාවිකත්වයට පත්වෙච්ච දවසට ඒ මිනිස්යාගේ හිතේ අර මානසික දාහය නිවි යනවා කායික දාහය නිවි යනවා මේ සබා දහමක් නේ කියලා අවබෝධයෙන් හරීම සන්තෝෂයෙන් වාසය කරන ගුණයක් පහළ වෙනවා මක් නිසාද අපි ළඟ ඉන්න නරකම යක්ෂයා එළවා දැමීම නිසා කවුද යක්ෂයා සක්කාය විට්ඨිය මේ සක්කාය විට්ඨිය ප්‍රහීන වෙන තුරුම මිනිසයා මුලාවෙන් මුලාවටපත් වෙලා සිටින්නේ සක්කාය විට්ඨිය කියන්නේ මේ මම කියලා තදින් හැඟෙන ගතිය තදින් හැඟෙන ගතිය ඒක දුරු කරන්න ඕන දෙයක් වෙන්න තුනේ. ඒක හැදිලා තියෙන ඉන්ද්‍රයන් තුල හටගන්නා වූ ධර්මයන්ට රැවටීම නිසා. හරියට පින්නතුනේ රාත්‍රී කාලයක ඇවිදගෙන යන කුජලයකට පරඬලක් වෙනවා එයා දකින්නවා. අනේ කෙනා එකපාරට බය වෙනවා. බය වෙලා ලොකු පපුවේ ගැස්මක් හට ගන්නවා. දාඩිය දමන්න පටන් ගන්නවා. නමුත් එයා රැවටුනේ පරණලක් කියලා නෙමෙයි වෙන දෙයක් කියලා. නමුත් ඒ රැවටීම තුළ එයා තුළ උන්මාදයක් හටගත්තා. ආන් ඒ වගේ තමයි පින්නතුනේ ලෝකෝත් ආගම් ධර්ම ලෝකයේ පිළිබඳව මිත්‍යා දෘෂ්ටික දේශනාවන් පිළිබඳව හොල්මන් වලට බය වුණා වගේ ගැස්මක් මිනිස්සුන්ගේ හදවත් තුළ හටගත්තත් තත්තාකාරේ ඔය කියා දෙන දේවල් එකක්වත් සැබෑ ලෝකේ නෑ ඒව මනෝ ලෝක පමණයි ලෝතර බුදුරජාණන් වහන්සේ ආයාචනා කරන්නේ ඉල්ලීමක් කරන්නේ මහණෙනි පැමිණෙන්න ස්වභාවිකත්වයට තථාගතත්වයට අන්නේ තථාගතත්වයේ ධර්මයේ පිහිට ඔබ ලබන්න මේ ආධ්‍යාත්මික උපාදානස්කන්ධයෙන් දුරව වාසය කරන්න හැකියාව ලැබෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ආනෙනි කවරේද උපාදානස්කන්ධය රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංඛාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය ආදී කොට ඇති මේ උපාදානස්කන්ධයේ විශේෂ ඥානයෙන් දර පිළිසිද දත්තාහු මහණෙනි කිනම් ධර්මයක් විශේෂ ඥානයෙන් දැන පහළ කළ යුත්තාහුද අවිද්‍යාවත් භව තෘෂ්ණාවත් මේ ධර්මිය විශේෂයෙන් දැන පහළ යුත්තාහ මහණෙනි කිනම් ධර්මයේ විශේෂ ඥාණයෙන් දැන වැඩි යුත්තාහද සමතයත් විදර්ශනාවත් මේ ධර්මයේ විශේෂ ඥාණයෙන් දැන වැඩි යුත්තාහව ඒ කියන්නේ පින්තුනේ මේ ලෝකේ පවතින සම්මතය මනාකොට හඳුනා ගන්නත් ඕන තත්ත්වාකාරයෙන් විදර්ශනාව කුමක්ද කියලා තඳුනා ගන්න ඕන. හරියට අර චතුරාර්ය සත්‍යයේ සතර ආකාරය වගේ ප්‍රශ්නේ අඳුනනවා ප්‍රශ්නේ හැදුනේ කොහොමද කියලා අඳුනනවා ප්‍රශ්නේ පිළිතුරු සොයා ගන්නවා පිළිතුරේ මාර්ගය සොයා ගන්නවා වගේ. මෙන්න මේ ආකාරයෙන්ම අපේ තුල තියෙන අවිද්‍යාව දුරුකොට වාසය කරන ඒ තනත්තාටම පින්තුනේ විද්‍යාව පහළ වෙනවා. අරහත් මාර්ග ඥානයේ විද්‍යාව පහළ වෙනවා. විමුක්තිය කියන උතුම් ධර්මය විශේෂ ඥානයෙන්ම දැන ප්‍රත්‍යක්ෂ කටයුතු තැනැත්තෙක් බවට පත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාලා සතුටු සිත් ඇතිව ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව විශේෂයෙන් සතුටු වුණා. ඒ දේශනාව පිළිබඳව විශේෂයෙන් සතුටටපත් වුණා. ඉතින් පින්තුනි ධර්මය කියවන්න පුරුදු වෙන්න පත්තර හැටියට දැන් අන්තර්ජාලය තුල මොබයිල් ඇප් එකක් හැටියට උනත් කම්පියුටරයට උනත් ත්‍රිපිටකය ලබා ගන්න පුළුවන් ත්‍රිපිටක කියලා සර්ච් කරොත් අරගෙන ජීවිතය තේරුම් ගන්න උත්සාහ කරන්න වැඩිහිටි මව්පියන්ට තාක්ෂණය භාවිතා කරන්න දන්නේ නැති අයට වඩා දන්න අයට ධර්මය ළඟා කරගන්න අද පහසුව වැඩි. ඒ ධර්මයේ පහසුව පින්තුන් තාක්ෂණයේ පහසුව ජීවිතයට එක් කරගෙන පින්තුන්ගේ ආධ්‍යාත්මය සුවපත් කරගෙන බුදුවරයෙක් වගේ රහතන් වහන්සේලා වගේ ඒතම් සම්තං ඒතම් පනේතං යදිධං සබ්බ සංඛාර සමතෝ ආදී කොට ඇති මේ සූත්‍ර දේශනාවන් වල කියන විදියට කියවෙන විදියට ඊතා ප්‍රසන්න වූ මිහිරි වූ රසවත් වූ ධර්මය භුක්ති විඳින්න ජීවත් වන්නට තුන්තුන් හැම දිනාටම මේ ධර්මය පිහිට වේවා පිනතුන් ජීවිතයේ ඒකාන්ත කොටම පැහැබර කරගනිත්වා හිත ලස්සනයි නම් එයාගේ නූන ලස්සනයි. හිත ලස්සනයි නම් gedara හරියට පිරිසුදුයි. හිත අපිරිසුදු මිනිස්සු පිටින්ම හොයාගන්න පුළුවන් එයාගේ ඇඳුම අපිරිසුදුයි. හිත අපිරිසුදු මිනිස්සු පිටින්ම හොයාගන්න පුළුවන් එයාගේ gedara හරීම අපිරිසුදුයි. හිත අපිරිසුදු මිනිස්සු පිටින්ම හොයාගන්න පුළුවන් එයාගේ වචන හරීම අපිරිසුදුයි. හිත පිරිසුදු වෙන විට පින්නතුනේ ඒකාන්ත වශයෙන්ම එයාගේ සියල්ල පවිත්‍ර වෙනවා සියල්ල පිරිසුදු වෙනවා සියල්ල පිළිවෙලට සැකසෙනවා ඉතින් ජීවිතේ ලස්සන කරගන්න පැහැබර කරගන්න ගැඹුරු අර්ථ සම්පන්න ධර්මයක් අපි ශ්‍රවණය කළා දැනුමට එහා ගිය අවබෝධයක් අපිට සතාගත ධර්මයෙන් ලැබෙනවා ඒ ධර්මය තුලින් අපේ සිත් සතන්වල පවතින අඳුරු ස්වභාවය දුරු වෙලා ගොස් ආලෝකය පහළ වෙනවා ජීවිතේ ලස්සන වෙනවා ඒ නිසාවෙන් පින්නුතුන්ට ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සිත්වා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සද්ධම්ම දේශනං චිරං රක්칸තු ත්වං සදාති ධර්ම ශ්‍රවණාං සංස බලෙන් හැම දිනාටම උතුම් වූ නිවන් සම්පත්ම සැලසේවා සාදු සාදු සලායතනයන්ගේ යහපත් හැසිරීම නිවන් මාර්ගය පසක් කරන්නට උපකාර වන අයුරු පහදා දෙමින් ධර්මදේශනාව ප්‍රේතු දේශකයන් වහන්සේ අතුරුගිරිය සම්මා සමාධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති කමඨානාචාර්ය පූජ්‍යපාද ඇමෙලිපිටියේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය දුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සිල් දිනාටම තෙරුවන් සරණයි.